This is the second segment of the previous talk. මේ චේතු විමුක්තිය ගත්තාම ඒ චේතු විමුක්තිය නැත්නම් ඒ සමාධිය ඇති වෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වායාම සති කියන අංග දෙක ඇසුරු කරගෙන. චේතෝ විමුක්තිය සාක්ෂාත් වෙන්නේ වායාම සති සමාධි කියන අංග තුන ඇසුරු කරගෙන. රාගය විරාග ස්වභාවයකට පත්කරනද තණ්හා උපාදාන කියන කෙලෙසිය ගෙවඬ තණ්හා උපාදාන කියන කෙලෙසිය ගෙවඬ ඕගලන්ට උදව් වෙන ධර්මතාව මොකද්ද වායාම සති සමාධි. ඒ ධර්මතා තුනේ ප්‍රතිඵලයට කියනවා මොකද්ද? රාග විරාග චේතෝ මුක්තිය. රාගයේ විරාග වුණාම තණ්හා උපාදාන පෙනෙනවද? නෑ. ආ ප්‍රශ්නේ එතෙන්ට යනකොට හරියටම රාග විරෝග චේතෝ මුක්තිය ඇති වෙනකොටම සුදුසු වෙලා කොතනද? gediya ගාවට ගිහිල්ලා. එතකොට gediya ගාව හැකි. නේද? ආන් දැන් gediya ගාවට යන්න තටු හොටෙන්ද යන්න තියෙන්නේ. තටු වලින් යන්න තියෙන්නේ. තටු වලට තව තියෙනවා පාදක් තියෙනවා. මේ තටු. මේක තටු. මේක තාම පාදක් නෙමෙයි කකුලුත් නෙමෙයි ඈ. හොඳට මතක තියාගන්න. එතකොට gediya ගාවට ඉගිල්ලිලා යනවා වගේ තමයි චේතෝ විමුක්තිය. චේතෝ විමුක්තිය තියනවා ගොඩාක්. සියලුම කාමයන්ගෙන් නික්මුණාම කාමයන්ගෙන් මිදීමත් චේතෝ විමුක්තිය. කාමයන්ගෙන් මිදිලා ප්‍රථම ධානයටපත් වෙනවා කියන්නේ චේතෝ විමුක්තිය. ဒုတိ ය ධානයටපත් වෙනවා කියන්නේ චේතෝ විමුක්තිය. තෘතිය ධානයටපත් වෙනවා කියන්නේ චේතෝ විමුක්තිය. අවිජ්ජා විරාග පඤ්ඤා විමුක්තිය අපි කියමු ඕක කියන්නේ ගොඩාක් විස්තර වැඩි ඕගලන්ට මම අදාළ ටිකම කියන්නකො නැත්තම් මම මේ කියන්න හැදී සුස්ක විදර්ශක රහතන් වහන්සේසා අනිත් රහතන් වහන්සේලාගේ ප්‍රභේද. ඒකට වඩා අපි දහමම පොඩ්ඩක් ඉලක්ක කරගෙන යන්නේ වැඩිපුර පැත්තකට ගියොත් ගැඹුර වැඩි වෙයි. මොකද්ද මේ ටික අදාළමයි. ඒ කියන්නේ මේ ටිකේ වටිනාකම සහ අවචිතාවේ තේරුම් නොගෙන කවදාවත් නිවන් දකින්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. ඈ විද්‍යාව කියන්නේ මොකක්ද ඒකට යන මාර්ගය මොකක්ද චරණ කියන්නේ ඈ මොකද්ද ඒකට යන ගමන් මඟ මොකද්ද ඒකට යන්නේ කොහොමද කියන කාරණාව. හරි. එතකොට දැන් අපි දැක්කා විද්‍යාව නැත්තම් gediya ඛණ්ඩ අපිට හම්බ වෙන්නේ මොකද්ද? gediya කවට ගියොත් නේ. නේද? ඒ කියන්නේ තණ්හා උපාදාන කියන කෙලෙස් නැතිකොලොත් නේ භවය නිරෝධය මේ දකින්න පුළුවන් වෙන්නේ. විද්‍යාව ලැබෙන්නේ. හරි. එහෙනම් තණ්හා උපාදාන කියන කෙලෙසිය නැති කරන්න තියෙන්නේ මොකෙන්ද? රාග විරාග චේතු විමුක්තිය. ඒ රාගය විරාගයට යන චේතු විමුක්තිය ලබන්න තියෙන අංග මොනවද? ආර්ය අෂ්ටාංග මාර්ගයේ වායාම සති සමාධි කියන අංග තුන. ඒක සාක්ෂාත් කර යුතුයි ආධ්‍යාත්මික කයෙන්. සාක්ෂාත් කර යුතුයි ආධ්‍යාත්මික කය. එතකොට මෙදෙන්නේ උප්පත්ති භවය. මෙදෙන්නේ උප්පත්ති භවය. ඒ කියන්නේ මේ කාම භූමියට අයිති හිතපු කෙනා කාම භූමියට අයිති කෙනෙක් වෙන්නේ මෙදෙනවා. රහතන් වහන්සේ කියන්නේ කාමයට අයිති කෙනෙක් නෙමෙයි. ඊට පස්සේ බ්‍රහ්ම ලෝකයට අයිති රූපී බ්‍රහ්ම ලෝකයට අයිති කෙනෙකුත් නෙමෙයි. අරූපී බ්‍රහ්ම ලෝකයට අයිති කෙනෙකුත් නෙමෙයි කියලා මේ පැත්තෙන් තමයි මෙදෙන්නේ. උප්පත්ති භව පැතිදා මිදි මිදි මිදි යන්නේ. හරි. දැන් ඊට පස්සේ එයා දැක්කා මේ චතුරාර්ය සත්‍යයෙන් දැක්ක දර්ශනය හටගත දේ නිරුද්ධ වෙනවා කියලා ඒ දර්ශනය ඒ විද්‍යාව උපන්න දවසටයි නම් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් උපදින සංස්කාර නිමිති නැත්තේ භවය නිරුද්ධ වෙන්නේ ලෝකයේ ඇදෙන්නේ නැත්තේ එහෙනම් ඒකට තණ්හා උපාදාන කියන ටික නැති වෙන්න ඕනේ. ආ තණ්හා උපාදාන කියන එක නැති වෙන්නේ රාග විරාග චේතු විමුක්තිය. ආ ඒක නැති වෙන්නේ චේතු විමුක්තිය. ආ රාගය විරාගයට යන්නේ චේතු විමුක්තියෙන් නම් චේතු විමුක්තිය ඇති වෙන්න තියෙන්නේ වායාම සති සමාධි. උත්සාහයෙන් සතිපට්ඨානෙ වඩලා හිත සමාධි කිරීම තුඩින් උයි හිත සමාධි කිරීම තුලිනුයි තණ්හාව ගෙවා ගන්න වෙන්නේ කියලා ඔන්න දෙවෙනි අධීරයේදී දැක්කා මොකද්ද? පළවෙනි අධීරයේදී දර්ශනය දැක්කා දෙවෙනි අධීරයේදී දර්ශනයට ලං වෙන්න තියෙන හේතුව නැත්නම් තණ්හාව නැති කරන්න ඕනේ කාරණාව දැක්කා. චේතෝ විමුක්ති කියන ධර්මතාවය උපන්න දවසටයි රාගේ විරාගයට යන්නේ. තණ්හාව නැති වෙන්නේ. ඒ රාගේ විරාගයට යන්නේ චේතෝ විමුක්තිය ලැබුවම නම් ඒ චේතෝ විමුක්තිය ලබනද වායාම සති සමාධිය. අන්න එයා දැක්කා. එහෙනම් ඔන්න දැන් ඇවිදින්න හදන්නේ හොටෙන් නෙමෙයි තට්ටු වලින් ඈ. දැක්කා තට්ටු වලින් පියාඹලා ගියොත් තමයි යන්න වෙන්නේ වගේ වායාම සති සමාධිය කියන අංග තුන උදව් කරගෙන මොකද්ද කරන්න ඕනේ දැක්කේ? හිත සමාධික. දැන් මේ සිද්ධියට අර පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන දර්ශන අවශ්‍යවත් නැහැ. ගෑවිලවත් නැහැ. ඒක යන්න බෑ. හොටෙන් යන්න බෑමයි. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. දැන් ඔන්න දැන් ඊගාවට එනවා හොඳ වටිනා ටිකක් කියලා දෙන්න. ඔන්න මම ටිකක් නවත්තන්නද අමාරුද? ආ කට්ටිය නිදි. දැන් ඔන්න විනාඩි 5ක් නිමවඩු දෙන්න. ඒ කියන්නේ දැන් ටිකක් මේ භාවනා කරවන්නත් එක්ක හදන්න. ඒ කියන්නේ පියාඹන්න තට්ටක් දෙකක් හයි කරගන්න කොහොමද කියන එකවත් පෙන්වන්න පුළුවන්. අනිවාර්යෙන් මේ කාරණා ටික හරියට මේ විදිහට දැනගෙන පෙළගස්ස ගත්තොත් අනිවාර්යෙන් ඔගොල්ලෝ නිවන් දකින්නවාමයි. හරි ක්‍රමයක් වැඩපිළිවෙලකට මේ කෑලි බැලි ටික අමුණා නොගත් එකේ ප්‍රශ්නේ තියෙන්නේ. හ්ම්. එහෙනම් මම ඔහොමම කියන්නද? මේ විනාඩි 5කට 10කට උන් නවතන එදිට එම් ගිහින් එන්න ඕන කට්ටිය ඉන්නවනම් සිල්ලෙන්ද එහෙනම් හරි එහෙනම් එහෙනම් හොඳින් අහුම්කම් දෙන්න මේ කතා කරන ටික ගොඩාක් වටිනවා ඒ හින්දා මම මේ නැවත නැවතත් කියන්නේ දැන් අපි දැක්කා එහෙනම් තණ්හා උපාදාන කියන කෙලෙසය ගෙවුණොත් තමයි මට ඒ දර්ශනය දකින්න පුළුවන් වෙන්නේ මං ගාව රාගාදී කෙලෙස් ගොඩ ගහගෙන තණ්හාවෙන් බරිත වෙලා රාගයෙන් මිදිකි මිදිකි යං කිංචි සමුදය ධම්මං සම්බන්ත නිරෝධ ධම්මං කිය කිය හිත හිත හිතට හිත හිත හිතය හැකි හැබැයි විද්‍යාව පහළ වෙන්නේ නැහැ. දකින්න බෑ. එයා දැක්කා සම්පූර්ණ විරාග මනසක් හැදුණු දවසටයි මේ රාගාදී ඒ උපදින උපදින දකින දකින තත්ස තත්‍රාබිනන්දනේ ඒ ඒතන සතුටු වෙන ඒතන සතුටින් ඇලෙන මේ තණ්හාව තණ්හාවේ ස්වභාවය ඈ ලස්සන ඔරලෝසක් දැක්කා ඒකත් හොඳයි ගෙයක් දැක්කද ඒකත් හොඳයි ගහක් දැක්කද ඒකත් හොඳයි ගෙඩියක් දැක්කද ඒකත් හොඳයි ඈ දකින දකින දේ මේ පුද්ගලයෙක් නෙමෙයි මේ කෙලෙසි හැටි මේ ස්ත්‍රියක් පුරුෂයෙක් නෙමෙයි මහල්ලෙක් මේ තරුණෙක් ළමයෙක් නෙමෙයි තණ්හාවේ ගතිය. ඒ ඒ තැන ඇලෙන ගතිය. සතුට වෙන ගතිය. මෙන්න මේ රාගය විරාගයට ගිය දවසටයි හටගත් දේ නිරුද්ධ වෙන්නේ. කියන එක පේන්නේ. ඇලෙන්නේ නැහැ. ඔකට කියනවා අපිට උපාදාන වෙන්නේ නැහැ කියලා. ඒක විරාගයට යන තැන බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මොකද්ද? චේතු විමුක්තිය. කාම මට්ටමේ පළවෙනි චේතු විමුක්ති 11ක් තියෙනවා. 11 නෝ ගොඩාක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ගත්තාම අන්තිම බාලම අඩුම මට්ටමේ චේතු විමුක්තියක්වත් ලබා ගන්නද ගත්තොත් අන්තිම අඩුම බාලම ලාභ මට්ටමේ චේතු විමුක්තිය තමයි කියන්න වෙන්නේ. මොකද්ද? ප්‍රථම ධානය කියලා කාමයේ සම්පූර්ණ අයින් කරනවා. කාමයේ කියන මට්ටමේ මෙදෙන මට්ටම. ඒක සම්පූර්ණ කාමයෙන් නික්මුණු විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං පටමජානං උපසම්පජ්ජ විය විවිච්ඡේව කාමේහි කාමයන්ගෙන් වෙන් විලා සියලුම කාමයන්ගෙන් වෙන් වෙන එකම මට්ටම කාමයන්ගෙන් වෙන් නොවි කවදාවත් විතරාගි කෙනෙක් වෙන්න මේ ශාසනයවත් මේ ශාසනයෙන් බැහැරවත් කාමයෙන් වෙන් වෙච්ච නෙක්ඛම්ම මනසමයි විතරාගයේ මනසක් හැටියට ගන්න. තේරුණා නේද? එතකොට ඒ විතරාගයේ මනසේ අන්තිමම අඩුම මට්ටම තමයි කාමයෙන් නික්මෙන ප්‍රථම ධානය විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලයේ අකුසලය කියලා කියන්නේ නීවරණ වලට කාමයෙන් වෙන්ව නීවරණයන්ගෙන් වෙන්ව විවේකයෙන් හටගත් විවේකේ මොකේදද? කාමයන්ගෙන් අයින් වෙලා අයින් වෙච්ච එක කොච්චර වෙහෙසක්ද කියන එක දැනනවා අයින් වෙච්ච ගාම ඒකෙන් එන විවේකයටයි මේ ප්‍රීතිය උපදින්නේ යාට. කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන්වීමෙන් උපන්න විවේකයෙන් උපන්න ප්‍රීතිය සැපයටයි මේ හිත සමාධි වෙන්නේ. හරි ඒක වුණා. එතකොට අන්නේ ප්‍රථම ධානයේ අඩුම මට්ටම. ප්‍රථම ධානය කියන්නේ. ඒ මට්ටම එනකොට ඒ මට්ටමට මම ඕගලන්ට ගේන්න මම කමටහනකින් එතනටම ගේනවා කියලා දෙනවා. හරියටම ඕගොල්ලෝ කළොත් ඕගලන්ට මම ඇස් දෙක පාදලා දෙනවා හරියටම කමටහ දිගේ එතෙන්ට වෙන හැටි කියලා දෙන්න. එතකොට මේ මේ ශරීරයෙන් මේ ඇහැම මේ මාසෙසම ඔයගලන්ට දිවස වෙනවා. දිවස කියන්නේ මේ වස්තු විනිවිද පෙනෙනවා. මේ සංඥාවම මේ දැන් අවකාශයේ මුකුත් පේන්නේ මට. මේ මේ වස්තු තමයි පේන්නේ. මේ සංඥාවම වෙනස් වෙලා මේ දැන් අවකාශයේ නොපෙනෙන රූප ඒ දෙහා නැහින් පේනවා. ඒකට කියනවා අභිභායචන කියලා. ආන් එතකොට තමයි ඒක හොයාගන්න පුළුවන්. මම මේ දල වශයෙන් මතක් කරන්නේ. නැත්තම් අපි ඔය පොඩ්ඩක් හිත සමාධි වුණාම රැවටෙන හින්දා මම මේ මේ ටිකක් මතක් කරන්නේ. එතකොට මේ පෙනෙන වස්තු විනවිද පේනවා. මේක මේ මේ දිවස දක්වා දියුණු වෙලා නැහැ. ඇත්තටම ඥාන දර්ශනය නෑ නමුත් සිහියෙන් දිවස මට්ටමට ඇවිල්ලා මේ තියෙන මේ ඇහැ ලොකු වෙලා යාට. එයාට පේන්නේ ඇහැ ලොකුයි කියලා. නමුත් එයාගේ ඒ සමාධි මනසට ඇහැ විශාලයි. මේ ඔය පෙන්වන්නේ ඒ විද්දී ප්‍රාතිහාර්ය කිසිවක් නැතුව චතුරංග සමන්නාගත කරවලේ තථාගතයන් වහන්සේට යුදුන් කොච්චරද ගන්න පේනවද කියලා චතුරංග සමන්නාගත කරවල කියලා කියන්නේ කරවල මාසේ පොය දවසක මහා කැලෑවක් ඝන කැලෑ කියන්නේ මහා කැලෑවක් ඇතුලේ තරු එළියවත් මුකුත් නැති මහා ඝන වලාවකින් අහස වැහිලා තියෙන විලාවට කියන කෑලි කපන හඳුර කියලා. එතකොට ඕකට කියන කලාන්දකාරය. චතුරංග සමන්නාගත කරවල. අංග හතරකින් යුක්තයි කරවල. ඒකට ආය හැට ඇඟිල්ලෙම ඒ බඳු ඇඟිල්ල තථාගතයන් වහන්සේට මට මතක නෑ ගාන කිව්වොත් තථාගතයන් වහන්සේ මේ පියවිය හැට පේනවා කියලා කියන්නේ. උන ඔය මට්ටම එනකොට අපි නිකමට කරුවොත් බ්‍රහ්මෙක් ආවොත් ඕගොල්ලන්ගේ මේ ඇහැට බ්‍රහ්මයව පේනවා. බ්‍රහ්මයාට ඕගොල්ලන්ව පේනවා. ඒ කියන්නේ තමන්ගේ මනස එච්චරට ඒ මට්ටමට වැඩිලා තියෙනවා. එතකොට හරි. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ප්‍රථම ධානයටපත් උනා කියන්නේ මහාරයාගේ හැ අන්ධ කළා. මාර්යාගේ නොදක්මට ගියා බලන්නකො පිටේ පුරාවට මේ මේ කට්ටිය ඔය කතා කරන විදිහට මේ චුට්ටක් සමාධි වෙලා ප්‍රථම ධානය සමහරට ဒုတိ ය තෘතිය චතුර්ථ ධානයට ගිහලා ගෙදර ගිහිල්ලා උපාසකම්මත් කරන් වෙනවා. ඒ වගේ ඒ ධාන නෙවෙයි. ඈ නමුත් මේ නියම යථාර්ථය. අන්න ඒ මට්ටමට මනස ගත්ත එකට කිව්වා චේත විමුක්තිය කියලා. ඔකට යන්න විවිධ පැතිකඩ වල තියෙනවා. මෛත්‍රී භාවනාව වඩලා වඩලා කාමෙන් ඉක්මලා ওই මට්ටමට ගත්තාම මෛත්‍රී චේත විමුක්තිය කියලා කියනවා. අපමාන චේත විමුක්තිය, අනිමිත් චේත විමුක්තිය, ශුන්්‍යත චේත විමුක්තිය කියලා මේ චේත විමුක්තියෙන් ගන්න නිමිති මත ඌව වෙනස්කම් තියෙනවා. සමහර මට වෙන්නේ විස්තර වැඩි වෙනවා ඒකත් හරි. එතකොට අන්තිම අඩු කාමයේ ඉක්මලා ප්‍රථම ධ්‍යාන මට්ටමට පත් වෙන එකටයි කිව්වේ මොකද්ද? රාගයේ විරාගයට චේතෝ විමුක්තියේ ප්‍රධානම කෘත්‍යය මොකද්ද? රාගයේ විරාගයට පමුණන. දර්ශනයේ ප්‍රධාන කෘත්‍යය මොකද්ද? අවිද්‍යාව විරාගයට පමුණන එක. සමාධියේ නැත චේතෝ විමුක්තියේ ප්‍රධානම කෘත්‍යය මොකද්ද? රාගය විරාගයට පමුණු රාගය නැති කරන එක. තණ්හාව නැති කරන එක. ඒ චේතෝ විමුක්තියට අංග තියනවා වායාම සති සමාධි. මේ වායාම සති සමාධි කියන අංග තුන ඍජුවම තියෙන්නේ මොකේදද? රාගේ විරාග ස්වභාවයට යන්න. ඔන්න තණ්හාව නැති කරන්න තියෙන්නේ ඒ තුන. කියලා දැක්කද? හරිනේ? හරි. ඔන්න ඔය වායාම සති සමාධි කියන අංග තුන හරියටම භාවිතා කළොත් ධර්මයේ පෙන්වන අන්තිම උද්දම හේතු සම්පත් තියෙන කෙනා යටරත් පිළිසින් දවස් හතක්වත් භාවනා කරට කරන්න ඕනේ අනාගාමී හෝ අරියත් වෙනවාමයි. ඒිට මෙහා හරියට අවුරුදු 7යි දවස් 7යි ඇතුළත මේ ප්‍රශ්නේ විසඳෙනවාමයි කියන එක පෙන්වන්නේ. හැබැයි අපි යා යුතු නියම ගමන් මඟ දැනගෙන තියෙන්න ඕනෙමයි. ඒකයි මම මේ පැහැදිලි කර කර කෑ කරන්නේ. ඒ කියන්නේ රාගය විරාග වෙන චේතෝ විමුක්තියට යන්න තියෙන්නේ වායාම සති සමාධි කියන අංග තුනෙන් ඒක වැඩි යුත්තේ ආධ්‍යාත්මික ආයතන ටිකෙන් ආධ්‍යාත්මික කයෙන් මිදෙන්න තියෙන්නේ උප්පති බව පැත්තෙන්. ඒ කියන්නේ විඥානීය බැඳිලා තියෙන කය පැත්තෙනුයි මේකේ ප්‍රතිඵල ටික ලැබෙන්නේ. මේ සමාධියේ ප්‍රතිඵල ටික රාග විරාගට යන එකේ ප්‍රතිඵල ටික ලැබෙන්නේ කය බැඳිලා තියෙන මේ හිත බැඳිලා තියෙන කය පැත්තේ වෙනස් වීම වෙනස් වීම වෙනස් වීම කරලා. විද්‍යාවේ ප්‍රතිඵල ටික ලැබෙන්නේ බාහිර ආයතන ටිකේ වෙනස් වීම වෙනස් වීම වෙනස් වීම දැකීම දකින්න හරි. දැන් ඔන්න ඔන්න තටු ගහලා පියාඹන හැටි දැන් කියලා දෙන්නයි හදන්න ඕන මේ ටික ගන්න ඕනේ. මේකෙදිත් වායාම සති සමාධි කියලා කියනකොට උත්සාහයෙන් සතර සතිපට්ඨානේ වඩනවා. වායාම කියලා කියන උත්සාහය එතන සතර සම්‍යක් ප්‍රධාන වීර්ය සතර සම්‍යක් ප්‍රධාන කියලා කියන්නේ හැම වෙලාවෙම දෙකයි තියෙන්නේ. ඒ කියන්නේ කුසලයකට උත්සාහවත් වෙනකොටම ඒ තුල තියෙනවා උපන් කුසලයේ වැඩි දියුණු වෙනවා නූපන් කුසලයේ උපදිනවා කියන කාරණාව එතකොටම උපන් අකුසලයේ දුර්වල නූපන් අකුසලයේ නූපදිනවා කියන අංග දෙකේ එකේ නැහැ. යම් වෙලාවක ඔගොල්ලෝ භාවනාවක් කරන සතිපට්ඨානේ වඩන්න උත්සාහවත් වෙන්නේ නැහැ කියනකොට ඒකේ තියෙනවා නූපං අකුසල ධර්ම උපදින විදිහට ඉඩ දීලා තියෙනවා උපන් එක වැඩි දියුණු වෙන්න ඉඩ දීලා තියෙනවා කියනකොට උපන් කුසලේ නැහැ කියන එක කියනවා. ඒ කියන්නේ මේ උත්සාහය කාය වේදනා චිත්ත ධම්ම කියන හතර කෙරෙහි හොඳට සිහිය පිහිටවන්නයි තියෙන්නේ. බලන්න කාය වේදනා චිත්ත ධම්ම කියනකොට මේ සතර සතිපට්ඨානෙම තියෙන්නේ කොයි පැත්තේද ආධ්‍යාත්මික පැත්තේ ආධ්‍යාත්මික පැත්තේ තියෙන්නේ මේ පැත්තෙන් තමයි හිත සමාධි කරන්න තියෙන්නේ අපිට පුළුවන් නම් අපි කියමු එක කමටහනක් අපි නිකමට ගත්තොත් ආනාපාන සතිය. මේකෙදි උත්සාහය කියන්නේ වෙන මොකුවත් නෙමෙයි. සිහිය පිහිටුවා ගන්න තැන නොතැන කාල වේලාව නොබලා හැම වෙලාවකම පුළුවන් තරම් සිහි කර කර සිහි කර කර මහන්සි ගන්න එකට ඔහේ මම පැය කාලක් භාවනා කරනවා පැය මේ පැයක් භාවනා කරුවා පැය දෙකක් භාවනා කරුවා හැයි කියන දැනක මේ ප්‍රශ්නේ විසඳෙන එකක් නෙවෙයි. හොඳට තේරුම් ගන්න ඕනේ සතිපච්චුපට්ඨිතා හෝති. එල්ලම්බ සීති සිහිය ඇති දවසකට ආපු දවසට වායාම සති සමාධි මේ උත්සාහය කොච්චර තියෙන්නේ මේ උත්සාහය කය කෙරේ සිහිය පිහිටුවාගෙන ඉන්නකම සමාධිය කියන තැන දක්වා ඒ සමාධිය කොච්චරද කියනවා නම් මේ විඥානේ මේ කයෙන් කය අතහැරලා මිදෙනකම් ඉන්න වෙනවා අමාරු නෑ කරන්න පුළුවන් උත්සාහයයි ඕනේ අපි කියමු එයා දැන් හඳුනාගත්ත දේ තමයි මේ ප්‍රශ්නේ විසඳන්න තියෙන එකම දේ සතිපට්ඨාන වඩන එක. ඒකෙන් මම පොඩ්ඩක් කතා කරන ආනාපාන සති කතා කරනවා. මේ ආනාපාන සතිය වඩනකොටත් ඒකෙත් මට ටිකක් තේරුණා ආනාපාන සති කමඨහන දිහා බුදුරජාණන් වහන්සේ වර්ණනා කරලා තියෙන හැටියටත් පෙන්වලා තියෙන උපමාවල් දිහාත් බලනකොට අපි කවුරුවත්ම ආනාපාන සති භාවනාවත් හරියට කරන්නේ නැහැ කියලා, දන්නේ නැහැ කියලා මට හිතෙන්නේ. හැබැයි ඒකට කරන්න ඒක කරන්නත් හැමෝටම පුළුවන් කමක් නැහැ කියන එක බුදුරජාණන් වහන්සේම පෙන්වනවා. නාහම් භික්ඛවේ මුට්ට සතිස අසම්පජානස ආනාපාන සති භාවනම් වදාමි. මහන්නේ සිහි මුලා වූ නුවණ නැති කෙනාට මම ආනාපාන සතිය කියන්නේ. තිවුර හොඳ සිහිය ඉලක්කගත කිරීමේ හොඳ හැකියාවක් තියෙන. ඔහේ ආවට ගියාට සිතුවිලි වලට දුවන්න ඉඩ නොදී හොඳ අවදියෙන් සිතුවිලි පාලනය කරන්න පුළුවන් අවදි බවක් තියෙන මනසකට තමයි ආනාපාන සතිය වඩන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඊට පස්සේ බලන්නකෝ ඒකේ උපමාව දිහා බලමු හරි පුදුමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා <clears throat> කාන්තාර බිමක හරි කොහේ හරි පායල පායල පායල මහෞසෝල වෙලිපරු දූවිලි නැග්ගොත් දූවිලි නැගලා තියනවනම් කොයිම හරි වෙලාවක පොදයක් ගියොත් ගියපු ශනේම අර දුවිලි අතුරුදහන් කරන්නේ යම්සේද අවුරුදු ගාණක් වැහලා නැතුව දුවිලි තියෙනවා හැබැයි යම් ශනේයක පොදක් ගිය ගම මොකද වෙන්නේ දුවිලි අතුරුදහන ඒ වගේ මහණනේ වඩන ලද ආනාපානසතිය නොබෝ වෙලාවකින් සිතුවිලි අතුරුදහන් කරනවා කියනවා බලන්නකෝ අපේ හිතේ හිතේ හිතේ හිතේ කතා කරනකම නතර කරන්න කියලා කමටහන වඩනකොට කමටහන වඩා ගන්නත් බැරි මට්ටමටපත් වෙලා නැහැ. නමුත් එහෙම මේ කමටහනෙන් හිතෙන එක නතර කරන්න තියෙන කමටහනත් යට කරනවා කියනකොට අපි කොතනද ඉන්නේ කියලා බලන්නකෝ. එහෙම වෙන්න බෑනේ හරියට වඩනවා නම්. හිතේ හිතේ හිතෙන කතා කරන ගතිය යට කරන කමටහනක් නම් මේක. ඒ කමටහන කොහොමද යට කරන්න පුළුවන් වෙන්නේ හිතේ හිතේ කතාවේ? ඒ කියන්නේ අපි ඒ හිතේ හිතේ විතරක යම් ආකාරයකට ආනාපාන සතිය වඩනකොට නම් ඒක යට වෙන්නේ ඒ විදිහටම හරියට කරන්න පටන් ගත්තේ නැහැ කියන කෙනෙක් කියන්නේ. අපි හොඳට උත්සාහය කියන එක. හ්ම් ඒ කියන්නේ හිත සමාධි කරන්න ඒතෙන්දි උත්සාහය අපි කියමු ආනාපාන සතිය නම් සිහිය පිහිටුවා ගන්න තැනක් නොතැනක් නොබලා සිහිය පිහිටුවා ගන්න වීර්ය කරනවා ඒකෙදී බුදුරජාණන් වහන්සේ උපමාවක් වෙනවා. ඒ උපමානුසාරයෙන් උපමාව දිහා බලලා අපි මේ කමඨාන දිහා බැලුවොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දීගං වාසන්තෝ දීගං අස්සාමිති පජානාති දීගං වාපස්සන්තෝ දීගං පස්සාමිති පජානාති රසං වාසන්තෝ රසං අස්සාමිති පජානාති රසං වාපස්සන්තෝ රසං පස්සාමිති පජානාති කියලා පෙන්නලා ආස්වාසේ දීර්ඝ කොට නම් දීර්ඝ කොට ආස්වාසේ කියලා දැනගන්නවා ප්‍රස්වාසයේ දීර්ඝ නම් ප්‍රස්වාසයේ දීර්ඝයි ආස්වාසයේ ලුඩු නම් ප්‍රස්වාසයේ ලුඩු නම් ඒ විදිහට දැනගන්නවා උපමාවක් වෙනවා වඩුවෙකෝ වඩුව අතවැසියෙක් දීගං වාංචන්තෝ දීගං අංචාමිති පජානාති කියලා යත්තෙන් ගානකොට යත්ත දීර්ඝද රළුද කියන එක දැනගෙන කරනවා වගේ. ඒකදී උපමාව දිහා බලනද හැම වෙලාවෙම වඩු කෙනා යත්තෙන් ලෑල්ල ගන්නකොට එයාගේ ඇස් දෙක තියෙන්නේ කිසිම වෙලාවක යත්ත දිහා නෙමෙයි. ගෑවෙන ගාන ලීය දිහායි. ලීය දිහා බලාගෙන යත්තෙන් වැඩ කරනවා. හැබැයි යත්ත හැසිරෙන හැසිරෙන හැම තැනක්ම එයා හොඳට නුවණින් දන්නවා. යත්ත පෙනෙන මානයක පිහිටුවාගෙන ඇස් දෙක ගෙහිලා තියෙනවා යත් ගාව නතර වෙන්නේ නැතු යත්ත විනිවිද යත්ත වදින ලෑල්ලෙම හැපෙන තැනටම අරගෙන යනවා යත්ත හරහා මම කියන එක තේරෙනවද නේද ඒ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ආනාපාන සති භාවනාව කරනකොට උජුං කායං පනිදාය පරිමුඛං සතෙන් උපට්ඨපෙත්වා සෝවස්ස සතෝ සෝපස්ස සතෝ සෝ සතෝ අසසති සෝ සතෝ පසසති කියලා මේ ආනාපානසතිය වඩන්න ඉස්සලා නාසිකග්ගේ හෝ මුඛ නිමිති සිහිය පිහිටුවා ගන්න කියනවා. සිහියෙන් පිහිටුවාගෙන සිහියෙන්ම ආස්වාස කරන්න සිහියෙන්ම ප්‍රාස්වාස කරන්න. සිහිය පිහිටුවා ගන්න කියලා සිහියෙන්ම ආස්වාස කරන්න සිහියෙන්ම ප්‍රාස්වාස කරන්න කියනකොට ඒ සිහිය පිහිටුවා ගත්ත එකට සිහියෙන්ම ආස්වාස කරන්න සිහියෙන්ම ප්‍රාස්වාස කරන්න මිසක ආස්වාස ප්‍රාස්වාසයේ සිහියෙන් නෙමෙයි. එතකොට ඕකෙදී අපිට හරියට කරන්න පුළුවන් නම් මෙන්න මේ විදිහට ආනාපාන සති කමටහන. ඒ කියන්නේ පටිසම්භිදා මග්ග මග්ග ප්‍රකරණේ තියෙනවා ආනාපාන සති කතා කියලා. ඒ ආනාපාන සති කතාව වලත් පැහැදිලිව පෙන්වනවා. නිමිත්ත විතරක් හිත තිබ්බොත් වැඩෙන්නේ නැහැ. ආස්වාසේ විතරක් හිත තිබුණොත් වැඩෙන්නේ නැහැ. ප්‍රස්වාසේ විතරක් තිබුණොත් වැඩෙන්නේ නැහැ. ආස්වාසේ ප්‍රස්වාසේ විතරක් තිබුණොත් වැඩෙන්නේ නැහැ. නිමිත්තයි ආස්වාසේ විතරක් තිබුණොත් වැඩෙන්නේ නැහැ. නිමිත්තයි ප්‍රස්වාසේ විතරක් තිබුණොත් වැඩෙන්නේ නැහැ කියලා මේ වගේ ආනාපාන සති භාවනාව සම්මුද්ධ නොවෙන්න කාරණා 18ක්. මේ එක තැනක හරි එහාට මෙහාට වෙන්න චූටි ඇණයක් හරි බොරුනුත් මේක වෙන්නේ එක්කෝ අපි සති නිමිත්තේ හිත තියාගන්න නැතුව ප්‍රස්වාසය විතරක් අහුවෙලා එහෙම නැත්නම් සති නිමිත්තේ ප්‍රස්වාසය විතරක් අහුවෙලා ආස්වාසය අහුවෙලා නැහැ. ඔය වගේ මොනවා හරි කාරණා හින්දා තමයි අපි සිතුවිලි සංසිඳවන්න කියලා ගන්න ක්‍රමට අහනත් ඒ සිතුවිලි වලින් යට කරන්නේ. එහෙනම් අපිට පුළුවන් නම් ටිකක් පුරුදු වෙන්න මෙන්න මෙහෙම. අර වීර්යය තියෙන්න ඕන. ඒ කියන්නේ අකුසල විතර්කයකට එන්න. ඒ කියන්නේ මම මේ සිහිය විතර්ක වලින් යට වෙන්න නොදෙන විදිහට හොඳට සිහිය පවත්ව ගන්නවා කියන දැඩි අදිස්ථානකින් යුක්තව හොඳට ඉස්සෙල්ලාම යොමු වෙනවා සති නිමිත්තට. සති නිමිත්තේ හිත තියාගෙන ආස්වාස කරනවා ප්‍රස්වාස කරනවා ආස්වාස ප්‍රස්වාසයේ සති නිමිත්ත හරහා ආස්වාස ප්‍රස්වාස අපේ සිහිය අරගෙන යනවා ආස්වාස ප්‍රස්වාස හරහා ආස්වාස ප්‍රස්වාසයන්ගේ දැනුම් සහගත භවකම ඉඳගෙන සති නිමිත්ත දක්වාම ඒකෙන් මම මතක් කළේ නාසය ගාව හෝ තොල් දෙක ගාව හිත තියාගෙන ඉන්නවා ආස්වාස වෙනවා ප්‍රස්වාස වෙනවා කියන කාරණාව හුදේටම ඒක ගැනමයි දැනුම් සහගත දන්නේ හැබැයි හිත තියෙන්නේ තුල් දෙක ගාව. ඔක නිකන් මට උපමාවක් තේරෙන්නේ අපි නිකමට කියමු දැන් ඔය ඇදුම හැදුනාම ඔය අර දුම් අල්ලන බට එහෙම දෙන්නේ. අපි කියමු දැන් කෙනෙකුට බටයක් දිගේ දුමක් එනවා නම් අපි එන දුම දකිනවා හැබැයි අපි දුම කියන තැනට හිත අල්ලන්නේ නැතුව හිත අහුවෙන්න නොදී දුම එන බටේ බටේ කටට හිත යොමු කරන දුම එන තැන බලාගෙන ඉන්නවා එතකොට දුම හරහා ගිහිල්ලා අපි කියන්නේ දුම කියන එක දැන් බටෙන් මෙහෙම එනවා පේනවා අපිට. දුම එනවා හොඳට පේනවා. හැබැයි මම සිහියට දුම අරමුණු කරන්නේ නැහැ. දුම අහුවෙන්න දෙන්නේ නැහැ. දුම එන බටේ තමයි අල්ලගන්නේ. බටේ කට දිහා බලාගෙන ඉන්නවා මම. බලාගෙන ඉන්නකොට ඒකෙන් එන එන එන හැම දුමක්ම මට පේන්නේ නැද්ද? එනවා. බැරි වෙලා ඒ කට දිහාම නතර වෙන්නේ ඒ එන දුම නතර වුණොත් ඒකත් පේනවනේ. ඒ වගේ ඒ දුමෙන බටයක් වගේ මෙන්න මේ නාසය දිහාම බලාගෙන ඒකම එන මුළු ආස්වාස ප්‍රස්වාසයේම එහෙම් පිටින්ම ගිලගන්න වගේ බලාගෙන හිට ගිලගන්න වගේ කියන්නේ ඒ සබ්බකාය පටිසංවේදී මුළු ආස්වාස ප්‍රස්වාසයේම ආස්වාසයේම දැනුම් සහගත බවක ඉන්න කියලායි කියන්නේ. චුට්ටක් ආනාපාන සතියේ මෙතන ඉඳගෙන ආස්වාස වෙනවා ප්‍රස්වාස වෙනවා කියලා චුට්ටක් දැනුමකට නෙමෙයි හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියන තැනින් නාසය දිහා බලාගෙන එන ආස්වාස ප්‍රස්වාසී දැනුම් සහගත බවෙන් එකක්වත් මම අයින් වෙන්න දෙන්නේ හැම තැනක්ම දැනුම් සහගත බවක් ඉන්නවා කියන තැනකින් මුළු ආස්වාස ප්‍රස්වාසයම දැනුම් සහගත බවකින්ම ඉන්න විදිහට ප්‍රශ්වාස වෙනවා කියන එක දැනුම් සහගත බවකින්ම අතහැරන විදිහට නාසයට නාසය දිහා බලාගෙන ඉන්නවා. කියන තැනින් කළා බලන්න හරියටම හරි. ඕක මට නම් හිතුනේ අර ඒක ඇත්තද බොරුද දන්නේ මම නම්. ගොඩක් වෙලාවට අහලා තියෙනවා කැස් බෑව පැටවු දාලා බිත්තර දාලා පැටවු වෙන දවසට කැස් බෑව ලොකු එක කට අරගෙන බලාගෙන පැටවු ටික ඔක්කොම කට ඒකවම ගිලිනවලු දෙපැත්තේ යන ඒවුන් තමයි ඉතුරු වෙන්නේ කියලා. ඒක ඇත්තද? අහලා නැද්ද? කැස්බෑව ගොඩාක් විතර දානවනේ. දාලා පැටව් එන දවසේදී ඒ කැස්බෑ අම්මා මොකද කරන්නේ? ඒ කැස්බෑව එළියට එළියට එන කෑම කනවලු ඔක්කොම. එතකොට ඒ වෘත්ත පිටින් එළියට එනකොට ඒ කැස් බෑවට කණ්ඩ බැරුව කට දෙපැත්තෙන් ගියවුණු ඉතුරු වෙන්නේ අනිත් උන් ගොඩක් කනවා කියලා. ඉතින් ඔහොම එකක් මම අහලා තියෙනවා. හරිද පුරුද්දන්නේ මට නිකන් හිතුනේ මේ ආනාපාන සතිය දිහා බලන්ද මුළු ආනාපාන සතියම ආවරණය වෙන විදිහට බලන්න. සබ්බකාය පටිසංවේදී. සියලු ආස්වාස ප්‍රස්වාස කය දැනුම් සහගතව අපි මෙහෙම පැත්තකින් යන එකක් වුණොත් අපිට සියලු එක බලන්න බෑනේ. ඒ වෙලාවට ඒ වෙලාවට යන ටිකනේ බලන්න වෙන්නේ. නමුත් අර දුම්බටෙන් එන දිහා අපි බලාගෙන හිටියොත් වගේ ඈ අපිට නාසය අර දුම්බටේ කෙරවල ඉලක්ක කරගෙන සම්පූර්ණ දුම මුළු දුමම අත්විඳින්න දැනගනිමින් ඉන්නවා වගේ නාසය හෝ තොල් දෙකට හිත තබාගෙන සියලු ආස්වාසය දැනුම් සහගතවම සම්පූර්ණ ආස්වාසේ මුලවත් මැදවත් අගවත් අහකට වැටෙන්නේ යන්නේ නැතුව සම්පූර්ණම දනු සහගතව ප්‍රස්වාසයේ සම්පූර්ණ දනු සහගතවම මම මොහොතක් හරි ඉන්නවා කියන උත්සාහයෙන් අල්ලගන්න අන්න වායාම සති. ඔහොම චුට්ට චුට්ට චුට්ට චුට්ට උත්සාහවත් වුණොත් හරියටම සාර්ථක වෙනවා. හරියට ආයෙ හිත කොහාටවත් යන්නේ නැහැ. ඒ ක්‍රමයටම ඒ සබ්බකාය පටසංවේදී කියලා සියලු ආස්වාස ප්‍රස්වාය ප්‍රස්වාසය දැනගන්නවා කියන උවමනාවෙන් යුක්තව උපන්න සිහියට ආයේ කොහාටවත් යන්න බෑ. එහාට වැඩක් තියෙනවා මේ ආස්වාස ප්‍රස්වාසයේ කිසිවක් අත නොහැරෙන්න හොඳට දැනුම් සහගත බවකින්ම මම ඉන්න ඕනේ කියන තැන වමනා වෙනුයි මේ නාසය දිහා බලාගෙන. නාසය දිහා ඉන්නේ වෙන මොකුත් නෙමේ. ආස්වාස ප්‍රස්වාසී දැනුම් සහගත බව අල්ලගන්නමයි. හැබැයි ඉලක්ක වෙලා තියෙන ආස්වාස ප්‍රස්වාසය නෙමෙයි. ඈ හුඹස් කට දිහා බලාගෙන දැම්වරෙන් තලගොයා එළියට අල්ලගන්නවාමයි කියලා වගේ. තලගොයා නැහැ තලගොයා පේන්නේ හැබැයි බලාගෙන හුඹස් කට දිහා ඉන්නේ මොකෙක් වෙනකන්ද? තලගොයා එනකම්මයි වගේ. එතකොට ඒ වගේ නාසය දිහාමයි බලාගෙන ඉන්නේ අල්ලගන්න තලගයා වගේ ආස්වාස වෙන බව ප්‍රස්වාස වෙන බව අල්ලගන්නවා කියන තැන සතර සම්‍යක් ප්‍රධාන වීර්ය කියන්නේ හිත කොහාටවත් යන්නේ ඒ කියන්නේ මම හොඳට මුළු ආස්වාස ප්‍රස්වාසයේම දැනුම් සහගත බවකම ඉන්නවා නොදැනෙන මට්ටමක නම් ඉන්න දෙන්නේ නැහැ කියන මට්ටම උත්සාහයකින් ඉන්න ආන් සතර සම්‍යක් ප්‍රදාන වීර්යය තියෙන එකට. ඔන්න ඔය විදිහට මොළදී අමාරු වෙනවා ආයෙ ටික ටික ටික ටික ටික ටික මෙහෙම හුරු වුණාම ඊට පස්සේ වීර්යය කියලා කියන්නේ ඉඳ ලැබෙන ලැබෙන හැම වෙලාවකම පුළුවන් පුළුවන් පුළුවන් තරම් මේ සීය අල්ලගන්න උත්සාහවත් වෙනවා. මේ විදිහට කරනකොට කරනකොට කොච්චරක් දුරට ඔගොල්ලෝ කරන්න ඕනද? සබ්බකාය පටිසංවේදසසිතාමිසික මේ සියලු ආස්වාස ප්‍රස්වාසකය දැනගනිමින් හික්මෙනවා. ඒ ආස්වාස ප්‍රස්වාසය දැනගන්න පරාසය තමයි මතක් කළේ ඉහළින්. ආස්වාසය දීර්ඝ වෙන්න පුළුවන් ප්‍රස්වාසය දීර්ඝ වෙන්න පුළුවන් ආස්වාසය ලුහුඩු වෙන්න පුළුවන් ප්‍රස්වාසය ලුහුඩු වෙන්න පුළුවන් හිතන්න කියන්න කරන්න නෙමෙයි කියන්නේ අස්වාස ප්‍රස්වාසය මෙබඳු මෙබඳු වෙනස්කම් තියෙන්න පුළුවන්. එබඳු එබඳු වෙනස්කම් වලින් යුක්ත අස්වාස ප්‍රස්වාසය සම්පූර්ණම දනුසාගත වින්ද කියන එකටයි මතක් කළේ. අස්වාසය මෙබඳු වෙනස් වෙන්න පුළුවන් ප්‍රස්වාසය මේ විදිහට දීර්ඝ හෝ කෙටි වෙනස් වෙන්න පුළුවන් අස්වාස ප්‍රස්වාසයේ දීර්ඝ රළු වශයෙන් වෙනස් වෙන්න පුළුවන් ඒ මොන විදිහට වෙනස් වීම වලට භාජනය වුණත් ඒ සියලු වෙනස් වීම අත්විඳීමම හික්මෙන්ඩේ කියන එක තමයි සබ්බකාය පටිසංවේදී අසසී සාමිති සික්කති කියලා කිව්වේ. මේ එතකොට ඒ විදිහට සියලු අස්වාස ප්‍රස්වාස කාය මේ කය අත්විඳින්නේ සබ්බකාය පටිසංවේදී අසසී සාමිති සික්කති ඒ විදිහට ඉන්න කොච්චර දුරටද මොනව වෙනකන්ද? පස්සම් භයංකාය සංකාර පස්සම්බත කියලා කියන්නේ සංසිඳෙනවා. කාය සංස්කාර සංසිඳෙන තාක් කියනවා. ඔන්න ඊගාවට අපි රැවටෙන අද වැටෙන තැනක් තමයි තව කාය සංස්කාරය සංසිඳනවා කියන එක. චුට්ටද කොහොමද උහම හිත හිතා එනකොට මේ සිතිවිලි වේග ගතිය ටික අඩු වෙනවා. එහෙම අඩු වෙච්ච එකට නෙමෙයි මේ කාය සංස්කාර සංසිඳනවා කියන්නේ. මේ ශාසනයේ කාය සංස්කාරයේ සංසිඳුරු සංසිඳුනේමම තමයි. දැන් අපි ඕගොල්ලෝ භාවනා කර කර කර කර ඉන්නකොට අර ටිකක් වෙලාකට හුස්ම පාර හිමින් අඩුවලා අඩුවලා ආස්වාස ප්‍රස්වාස වල වේග අඩු වෙනවා ආනෙමි ආස්වාස ප්‍රස්වාස සංසිඳනවා තමයි කියලා ඕගලන්ට හිතනවා ඇති. ඒකට සංසිඳනවා කියන්නේ එතකොට රස්සන් වා කියන තැනටයි එන්නේ. කෙටි කියන එකට. දීර්ඝේ ඉඳලා කෙටි කියන තැනට මිසක සංසිඳනවා කියන එක වෙන්නේ නැහැ එහෙම. අපිට ওই මාත්‍රමේ පේන මට්ටමක සංසිඳනවා කියන එක වෙන්නේ ඕනනම් පුරුදු කියලා බලන්න කමටහන පැත්තෙන් ඉඳලා පොඩි රවුමක් දෙක කැවිදලා ආයෙ ඉඳ ගන්න හොඳට තී යාර 3 4 කට දික් වෙලා ආයේ ආයෙත් පැයක් විතර ඉන්නකොට සංසිඳෙයි. ඒ සංසිඳලා පොඩ්ඩක් දුවලා පැනලා ආපහු එන්නකෝ. ආයෙත් දික් වෙලා දින හිටපන්. එහෙම ආයෙ ඉඳගෙන ඉන්නකොට සංසිඳුණා නම් මේ කමටන සංසිඳුණා නම් සංසිඳුනේම තමයි. උඩ පැන්න දැඟලුව නැට්වර්ක් සංසිඳුනම තමයි. එච්චර රළු වෙන්නේ එතකොට ඒ සියලු ආස්වාස ප්‍රස්වාසයේ හොඳට දැනුම් සහගතව ඉන්න ආස්වාසේ සංසිඳන තාක් සංසිඳුණා කියන එක හඳුනා ගන්නට ක්‍රමයක් තියෙයි. මොකද්ද? ඔය ආස්වාස ප්‍රස්වාසයේ සංසිඳෙන්න ඉස්සෙල්ලා ආස්වාස ප්‍රස්වාසයේ හරි සතුටු ගතියක්. ප්‍රීති ප්‍රමුදිත ගතියක් දැනෙනවා. අන්න එහෙම දැනෙනකොට දැනෙන මට්ටමට ඇවිල්ලා සම්පූර්ණ සිතුවිලි පුදින ගතිය දැනෙන්නෙම දැනටකට යනකම් යනවා. එතකොට දැනෙන්නේ ලොකු ප්‍රීති ප්‍රමෝදයකුත් එක්ක. සියලු ආස්වාස ප්‍රස්වාස කය අත්විඳින්මින් ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට වෙන්නේ සිතුවිලි වල බර අඩු වෙලා සැහැල්ලු වෙලා සැහැල්ලු වෙලා නොයේ දැවීම තැවීම වෙහෙස ඇති වෙන අරමුණු වලට දුවන ගතිය නැති වෙලා ප්‍රීති ප්‍රමෝදයේ තියෙන මට්ටමක් එනවා. ආන් මේ ප්‍රීති ප්‍රමෝදය නිසා තමයි පස්සම් භයංකාර සංකාර අපි පස්සද්ද කියලා කතා කරන්නේ. යෝනිසේච මනසකරංච පාමොජ්ජං ජායති පුමුදිදස පීති ජායති පීති මනස කායම් පස්සම්බත කියලා කතා කරන්නේ. අන්නේ ඒ පස්සම්බති කියලා කතා කරපු තැන තමයි ඔය අපි මෙන්න මේ කතා කරන්නේ මේ කාය සංස්කාරය සංසිඳු වෙන්නේ අස්වාස ප්‍රස්වාස කරනවා කියලා. එහෙම නැතුව අර ඉඳගෙන ඉන්නව පොඩ්ඩක් නුඹනවා කියන තැන නෙමෙයි. ඊට පස්සේ ඒ සංසිඳුණු ගමම්ම මේ මේ කායගත සතිය මේ අස්වාස ප්‍රස්වාසයම අධික සැපසහගත වෙනවා. අධික සැපසහගත වෙනවා. මහණෙනි සාත සහගත කායගත සතිය වඩලා නැත්නම් යම්කිසි කෙනෙක් එයා මේ ශාසනයේ පාණිය දන්නේ නැහැ කියනවා බුදුරජාන් වහන්සේ. සැපසහගත කාය කායගත සතිය වඩලා නැත්නම් කෙනෙක් එයා මේ ශාසනයේ මේ මිහිර දන්නේ නැහැ කියනවා. මණ්ඩපීය නිදම් වික්‍රේ Brahmacharya බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණේ මේ Brahmacharya මිහිරි පැනක් වගේ කියනවා. හරි මිහිරි කියනවා. අපි හැමදාම ඉන්නේ අනාගත වගේ මට්ටමකනේ. ඒ ගෙදර දේවල්, ගෙවල් දොරවල් ප්‍රශ්න ගැටලු ඒවා මිදෙන්න ඇවිල්ලා මනස තිත සමාධි කරගන්න බෑ. එහාට දුවනවා, මෙහාට දුවනවා, සිල් රැක ගන්නත් බෑ. අර ප්‍රශ්න මැදිවට ඒක මිදෙන්න කියලා දඟලන එක ප්‍රශ්නයක් වෙලානේ අපිට. එතකොට කොයිද මණ්ඩපිය මිදන්නේ? නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සැපසහගත කායගත සතිය වඩන්න වඩල නැත්තම් එයා මේ සසනේ දන්නේ නැහැ කියලා. අන්න එතෙන්ට එන ඔය කාය සංස්කාර සංසිඳුණා කියන උන් ලේසි පහසු තැනක් නෙමෙයි. ධ්‍යාන මට්ටම. ඊගාවටම මොකද්ද? කායනුපස්සන වෙතින් ඉවරයි. විවේචනුපස්සන ප්‍රකට වෙන්නේ. හ්ම්? පීතිපටි සංවේදී අස සිස්සාමිති සික්කති සුඛපටි සංවේදී අස සිස්සාමිති සික්කති චිත්ත සංකාරපටි සංවේදී අස සිස්සාමිති සික්කති කියන්නේ මොකේද? වේදනුපස්සනාව. කායගත සති ඉවර වෙන්නේ වේදනුපස්සනාවට ඕගොල්ලන්ගපත් කළා. ඒ හින්දා මේ අරමුණු වල රැවටෙනකම ඉස්සලා අයින් කරගන්න. ඈ පොඩ කුස්ම පරඩුවෙන් හරි හරි හරි හරි දැන් නම් සංසිඳිල තමයි තියෙන්නේ කියලා හිතනවා ඉතින්. දැන් මම පස්සම් බයං කාය සංකාරම් කියන තැනටත් වඩලා තියෙන්නේ කියනවා. ආයෙත් රවුමදයා ගහලා මර තලගෝයා වගේම හුස්ම පාර අදින්නේ. ඒත් මම ඉස්සලා වඩලා තියෙනවා නැතිද කියනවා. එහෙම එකක් නැහැ. ඒ හින්දා හොඳට සත්‍ය නිමිත්තේ හිත තියාගෙන සත්‍ය නිමිත්තේ හිත තියාගන්නේම මොකේදද? ආස්වාස වෙන බව ප්‍රස්වාස වෙන බව එකක්වත් අතහැරෙන්න අවධානයෙන් දැනුමින් අතහැරෙන්න නොදෙන්න විදිහට හොඳ අවධානයෙන් ආස්වාසය අල්ල ගන්නවා ප්‍රස්වාසය අල්ල ගන්නවා කියන තැනකින් කියන තැනකින්ම හික්මෙනවා ඒක ටික ටික ටික ටික ටික ටික අභ්‍යාස කරන එකට කියනවා මොකද්ද? සතිපට්ඨාන වඩනවා කියලා. ඒක කළා එයාට දියුණු වුණාම උයනකොට පියනකොට වැඩ කටයුතු කරනකොට ඕන වෙලාවක මේ සති නිමිත්තේම හොද්දට හිත තියාගෙන කටයුතු කරන්න පුළුවන්. නොබෝ දවසකින් අස්වාස ප්‍රස්වාසය සංසිඳෙන්ට එනවා. සංසිඳෙන්ට ආවා කියලා කියන්නේ මොකද්ද? රාග විරාග චේතු විමුක්තිය මේ කායගත සතියේ අවසන් වෙන සීමාව අවසන් වෙනකොටම සමාධියෙන් කරන්න තියෙන කෘත්‍යය ඇවිල්ලා චේතු විමුක්තිය සම්පූර්ණයි කියලා කියන්නේ සමාධිය. එතකොට අන්න අර රාග සම්පූර්ණ විරාග ස්වභාවයට ගිහින්. ඔය මම එකක් විතරයි මතක් කළේ. ඔය විදිහට කෙනෙකුට පුළුවන් නම් තව කෙනෙක් හුරු කරනවා අදිෂ්ඨානයක් තියෙනවා. අද දවසේදී මම කය කයේ දුවත් හිංසාකාර මෙනෙහි කරන එක මොන විදියටවත් නතර කරන්නේ වීර්යය තියෙන්න ඕනේ. මොන ගෙවල් දුරවල් ප්‍රශ්න ගැටලුවවත් ඒවට උත්තර දෙනවා. ඒක ඉවර වෙච්ච ගමන් ආපහු උදේ නැගිටිච්ච ගමන් ලිප ගින්දර ටික මොලවන්න යන්නේ ළමයිට තේ ටික හදන්න යන්නේම. මොකද මෙහෙම බැලුවා කියලා ඒක නතර වෙන්නේ මේ ශරීරේ Tamanට පුළුවන් විදිහට දැනෙන විදිහට කෙස් ලොම් නිය දත් සම්මස් මේවා එකින් එක අනේ කෙස් ටික බිම තිබුණොත් මම කියලා හිතෙන්නේ නැහනේ. ඒ මම නොවන කෙස්නේ මේ තියෙන්නේ කියලා මේ වගේ අක්කණ්ඩව කූඩල් එල්ලුණා වගේ මේ ශරීරෙන් බහැරට කය ගන්නෙම නෑ මම කියන තැනකින් වීරියෙන් හැම වැඩක්ම කරනවා අහකට ගියොත් අමතක වෙලා ගියොත් ආයෙත් ගන්නවා ළමයි කතා කරුවොත් අම්මේ අප්පච්චි කියලා අය පුතේ මොකද ආව පුතේ ওই මේ සුඩ ඇති ඔය ගානේ කරේම කියලා ඒකට උත්තර දුන්නා ඉවර වෙච්ච ගමන් ආපහු මෙහෙම වෙනවා ඈ මොනවා හරි වැඩ කටයුත්තක් කරනොත් ඒක තමයි වීර්යය කියන්නේ යාගේ කායගත සතියෙන් වෙන් වෙන්නේ නැති වෙන විදිහට අකුසල ධර්මයන් දුර වෙන කුසල හැම වෙලාවෙම වීර්ය කරනවා ඉස්සර ගිහි අය සෝවාන් සකදාගාමි කියලා කිව්වේ මේ වගේ මාසෙකට සැරයක් කරලා බණ ටිකක් අහලා ආයේ මුළු මාසෙම අපිවල් දොරවල් වල වැඩ කර කර ওই බුද්ධියගෙන ඉඳලා මේ මෙව කළා නෙමෙයි හොඳට වීර්ය කළා තියෙනවා ගෙවල් දොරවල්. ඔගොල්ලෝ අහලා තියෙනව නේද? කුරුරට වාසී පෙන්වන යටත් පිරිසෙන් දැසිදස්කම් කරුවෙක් වතුර කලයක් ගේන්න යන්නේ හැලු සතිපට්ඨානේ වඩන්නේ නැතුව. එතකොට හිතන්නකො කොහොමද කියලා. ඒ ඔක්කොම වීර්ය කළා තියෙන්නේ නිකන්ද? ඔගලන්ට දැන් මේ අපිට මේ කතාවෙන් හෙලි වේගන එන එකක් තියෙනවා. මහා විශාල ඥාන දර්ශනයක් ඕනේද දැන් මේ මේ මේ තණ්හාව ගෙවා ගන්න එකට? හිත සමාධි කරන්න අපිට කාරණා කීයක්ද හම්බුනේ? වායාම සති සමාධි. උත්සාහය ඕනේ මොන මොන විදියකට උත්සාහය ඕනේ මොකේදද? සතිපට්ඨාන වලට. මේ කාලේදී කය කෙරේ. කයෙන් මගේ හිත බැහැරට ගන්නෙ නෑමයි මම කියලා. ජරා මරණ දුක එපා නම් නිවන් දකින්න ඕනෙම නම් අනිවාර්යෙන් ඕගොල්ලන්ට දැන් අද වැඩයක් තියෙනවා පටන් ගන්න. අම්මේ අප්පච්චි දැන් ඕගොල්ලෝ පටන් ගත්තොත් ධම පරක්කු නැහැ. ජීවිතයේ අන්තිම මරණාසන්න මොහොතේදී හරි ඒකාන්තයෙන් සපසහගත තැනකට ඇවිල්ලාම තමයි ජීවිතය අවසන් වෙන්නේ. හැබැයි ඒකට තියෙන්න ඕනේ මොකද ආරද්ධ වීරිය තියෙන්න ඕනේ. අර ආරද්ධ වීරිය සෝනාගේ කතාව අහලා තියෙනවනේ. ඒකෙදි අපිට මේ චූටි ප්‍රශ්නයක් ගැත්තුනහම ඒක ඇත්තම ඇත්තයි. ඉතින් දවස පුරාම මේක හිත හිත හිත හිත හිත හිත ඉන්නවා. නමුත් එහෙම නෙමෙයි. ඒ ප්‍රශ්න කියන එක ඇත්ත නොවෙන්න තමයි මේක තියෙන්නේ. ඒ මොන දෙයක් තිබුණත් අනේ ඔය එක දෙයක් ඇත්ත වෙන්න කොහොමද තව අවුරුදු 10කින් 15ක මුළු ජීවිතේම බොරු වෙනව නේද කියලා පොඩ්ඩක් හිතුවා නම් ඉවරනේ ඈ අපිට මම අනේ අර ළමයා ගැන මම නැත්තම් කවුද හිතන්නේ මොකද අප්පා වෙන්නේ අරේ මේ කී කියා බලනවා ඊට පස්සේ මේ ළමයා කික්කෙනෙක් දෙන්නේ නෙමෙයි තව අවුරුදු 10කින් 15කින් මුළු ජීවිතේම බොරු වෙනව නේද කියන තැනකින් හිතලා මගෙන් කෙරෙන්න තියෙන යුතුයකමක් තියෙනවා ඒකත් කරනවා මටත් උපකාරයක් කරගන්න ඕනේ කියලා තමන් ගන්න තමන්ට පොඩි කොටසයි මම මගේ කය කෙරෙහි පිහිටුව සිහිය පිහිටුව ගන්න ටික විතරයි මං ගන්නෙ ඒව පිළිටුවාගෙන මුළු ජීවිතේම වැය කරන්න ළමයි වෙන්නේ. වළම්පිකම් හොදලා දෙන්න, රෙදිපිලි හොදලා දෙන්න, උයලා දෙන්න, කෑම බෙදලා දෙන්න, හැම වැඩ කටයුත්තක්ම කරලා දෙන්න. නොකර ඉන්න එපා. ඕගොල්ලෝ ඕගොල්ලෝ වෙනුවෙන් පොඩි සොච්චමක් විතරක් ගන්නට. මොකද්ද? ඒ කරන හැම දෙයකටම පුහුණු වෙනවා, උත්සාහවත් වෙනවා. කය කෙරෙහි සිහිය පිට වීරිය විතරයි ඕගොල්ලෝ ගන්න එක වියදමයි තියෙන්නේ. වීරිය විතරයි අඩු. වීර්ය වෙන මොකකටවත් නෙමෙයි මොකද්ද? කයෙන් නම් මම හිත බහැරට ගන්නෑ. කැත කුරුල්ලගේ වගේ තමයි මම නොසුදුසු තැන හිටියොත් අහුවෙන්නේ මායя තමයි කියලා අනිවාර්යෙන් මට මේ නිවන් දකින්න පුළුවන්මයි. වෙන මුකුත්ම නෙමෙයි. අකණ්ඩව දවස පුරාවම අමතක වෙලා යනවා ආයෙත් මතක් කරනවා ආයෙත් අමතක කරනවා මතක් කර කර මොන විදියකට හරි ධාතු වශයෙන්ම බල බල ඉන්න පුළුවන් කුණුප කොටස් වශයෙන්ම බල බල ඉන්න පුළුවන් ඒ වගේම එහෙම නැත්නම් මේ ශරීරයේ ආදීන හැටියට බල බල ඉන්න පුළුවන් ඔය එහෙම නැත්නම් ආස්වාස ප්‍රස්වාස වශයෙන් බල බල ඉන්න කුමන ආකාරයකට හරි කය කෙරෙහිම හිත තියාගෙන ඉන්නවා අන්න එච්චරයි මම ඔයගලන්ට මතක් කරන්නේ මේක කරන්න බැරි දෙයක් නෙමෙයි. නොකරන කමයි මේ තියෙන්නේ. හොඳටම මතක තබා ගන්න ගැඹුරුම දෙයක් නෙමෙයි අවන් අක්කණ්ඩව උදේ ඉඳන් දවස පුරාවම පුළුවන් තරම් කය පැත්තේ ජීවත් වෙන්න හුරු කරන්න උත්සාහයට තමයි වායාම කියලා කිව්වේ උත්සාහයෙන් ආධ්‍යාත්මික පැත්තේ මොකද අපි දැක්කා රාග විරාගයට ගෙනියන්න තියෙන එකම ගමම්මක කොතනද? ආධ්‍යාත්මික පැත්තේ. උප්පති භවයෙන් හිත මිදෙනකට විතරයි. මේක හරියට ඕගොල්ලෝ අවංකවම කළොත් එක සතියකට වඩා දුක් විඳින්න වෙන්නේ සතියකට වඩා. හරියට අපි කරන්නේ නැතිකම තියෙන්නේ. අකණ්ඩවම ඒක ලොකු කෙනා කෙනාගේ ලොකු වීරිය මත ඈ මොන වැඩක් කළොත් අමතක වෙලා යනවා ආයෙත් මතක් කරලා ගන්නවා ආයෙත් අමතක කරනවා ආයෙත් මතක් කරලා ගන්නවා නෑ මම මේ උත්සාහය අතහරින්නෙම නෑ කියලා කය කෙරෙම හිත තියාගෙන උදේ ඉඳන් රෑ වෙනකන් නිින්දට යනකම් ආයෙත් නැගිටින්න මම පටන් ගන්නවා අර වැඩ කටයුතු කරනවා නිකන් ඉන්නේ නෑ ඉඳ කාටවත් ප්‍රශ්නකුත් නෑ ආ සීය සීය විතරයි ආ වෙනුවෙන් අරගෙන තියෙන්නේ කාටවත් ඒක පේන්නේ නෑ ආඬ පෙරක ඉන්නෙත් නෑ ඇයි ගෙදර එනකොට අම්මා බත් ටිකක් උයලා තියනවා ඈ ඒක රෙදි ටිකත් හොදලා තියෙනවා, ගේත් අතු ගාලා තියෙනවා. කාටවත් ප්‍රශ්නකුත් නැහැ. ඈ එයා ගිහි ජීවිතේ ජීවත් වෙනා gedara කටයුතු ටිකක් කරලා තියෙනවා නියුණු දැකලා. හ්ම් එහෙම යදා කට්ටිය නිවන් දැක්ක මිසක අද අපි භාවනා කරන්න ගියොත් මිනිස්සු ඇවිල්ලා ගහනවා ඒ මිනිස්සු හේනට ගිහිල්ලා කුඹුරු කොටලා කොටලා එනකොට මම භාවනා කරන්න ගිහිල්ලා ගෙදර උයලත් නැහැ. ඉතින් රන්නු ඈ උඹ නිවන් ඵලයන් අපි එතකොට ඇවිල්ලා ඉන්න ඕන කියලා ඔන්න පටන් ගන්නවා. ඈ නමුත් එහෙම නෙමෙයි විසම ලෝකේ සමව හැසිරෙනවා කියලා එකක් තියෙන්න ඕනේ. අපි අනිත් මිනිසුන්ට අකුසල් සිද්ධ නොකරවන්න ඕනේ. ඒ මිනිසුන්වත් මේ අපායෙන් තව ගලව ගන්න උපකාර පිණිසයි කරන්න ඕනේ. ඒක බුද්ධිමත් වෙන්නට ඕනේ. අවබෝධයෙන් යුක්ත වෙන්න ඕනේ. ඊගාවට මේ මිනිස්යාට සාසනෙත් එපා වෙනවා. නැති අකුසලකු සිද්ධ කරගන්නවා. මේ බුදුහාමුදුරින්ද පන්සලේ හාමුදුරින්ද යකු කාණ්ඩවත් නැහැ අපිට කියලා කියයි. ඒ හින්දා හොඳට බුද්ධිමත්ව කටයුතු කරන්න. නියම බෞද්ධයෙක් සාසනය හඳුනාගත්ත කෙනා දෙකම කරගන්න උපාය සීලීව. ගිහි ජීවිතයේ ප්‍රශ්න ගැටලු හදාගන්නෙත් නැහැ. ඒක සාර්ථකව කරගන්නවා. එයා කිසි අඬපෙර ගහලා දැන් එයාගේ ජීවිතය හරි අල්පේච්ච. එකට ඉන්න දුවදරුවවක් දන්නේ නැහැ මෙයා භාවනා කරන කෙනෙක් කියලා. එච්චරට අල්පේච්චයි නිහතමානී. හ්ම් අල්ලපු ගෙදරට ගිහලා මම මෙහෙමයි මෙහෙමයි කිය කියවන්න යන්නේ ඇසුරු ඇසුරු කෙරුවොත් එයාගේ කමටහන වඩා ගන්න පහසු වෙන ಗುಣධම පුරා ගන්න පහසු වෙන මට්ටමේ කෙනෙක් ඇසුරු කරනවා මිසක නැත්තම් හිතාමතාම අයින් කරන්න පුළුවන් තරම්. මෙහෙම කරනකොට පුළුවන් තරම් අයින් වෙනවා. ඒක මාස 3ක් කරලා බලන්නකො නිවන් නොදක්කොත් පුදුම. අපි අවුරුදු ගණන් බණ ඇහුවට අපි කවදාවත් රාග විරාගයට පමුණන චේතෝ විමුක්තිය ඇති කරගන්න මේ විදිහට හිතලවත් උත්සාහවත් වෙලා තියෙනවද? ඒ කියන්නේ හොට දික් කරන්න හදනවා ගහ අඩි 50ක් විතර උසයි. බිම ඉන්නේ ගහේ කෙරෝලේ දැන් gediye තියෙන්නේ. හොට දික් කරන්න හදනවා මෙතන ඉඳන්. කන්න. ඕක නෙමෙයි මේ කරන්න හදන්නේ. ඈ එහෙම නැත්නම් හොටෙන් යන්න හදනවා. නමුත් ඇත්තටම තටු ටික තියෙන්නේ ඒකටනේ පියාඹල යන්න. ඒ වගේ තමයි වායාම සති සමාධි කියන්නේ අපි හරියට සතර සතිපට්ඨාන වඩන්නේ නැති හින්දා. කායානුපස්සනාව වඩනකොට ඉබේම වේදනානුපස්සනාවට සිහිය නුවණ එනවා. එහෙම නැත්නම් එහෙම කයේ සිහිය නුවණ හසුරවගෙන ඉන්නකොට යම් වේදනාවක් දැනනකොට වේදනාව කෙරෙහි හිත තබාගෙන මේ ස්පර්ශ නිසා වේදනාවක් ඇති වෙන්නේ කියලා බලන්න පුළුවන්. ඒක විස්තර කරන්න ගොඩක් කාලයක් යනවා. නමුත් කායගත සතිය ලගන්න. ඊට පස්සේ යනකොට එනකොට හැම වෙලාවෙම කුම්භූපමං කායමේ මම විදිච්ච. එයා හැම වෙලාවෙම කාටවත් කියන්නේ එයා නිම්මක් තියාගෙන ඉන්නවා මේ කයට. කුම්භ මොකද්ද? කාලයක් මැටි කලයකට බඳු උපමා තියාගෙන ඉන්නවා. හ්ම් බින්දෙන මැටි කලයක් බඳුයි මේ කය. ඒ කියන්නේ මලමිණියකට උපමා කරලා තියාගෙන ඉන්න හැම වෙලෙම මලමිණියකට යන්න එන්න පුළුවන්ද? කතා කරන්න පුළුවන්ද? බෑ. වටපිට බලන්න පුළුවන්ද? බෑ. එයා දකිනවා මේ කයටත් ඒව මුකුත් කරන්න බෑ. ඒක හැම වෙලාවෙම මැටි කලයකට උපමාමයි. මේ කය ඇසුරු කරගෙන පවතින හිත හින්දා නේද මේ රූප ඉදිරියට යෑම අපෝවීම වෙන්නේ. මේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා නේද මේ වටපිට බලනවා කියන එකක් වෙන්නේ. මේ කය ඇසුරු කරගෙන පවතින හිතෙන් නේද රූප බලනවා, සද්ධාහනවා කියන දේ කරන්නේ. කියලා හැම වෙලාවෙම කය නැති කලයක්මයි බිඳලා යන මේක නොබෝ වෙලාවකින් ඉදින්ලා නිල්ලා පුපුරලා පොළොවට පස් වෙන්න පුළුවන් ධර්මතාවයක් හැටියට දකිනවා මේකට කරන්න පුළුවන් දෙයක් නැහැ මේකයි අසුරු කරගෙන පවතින හිත නිසායි මම ඉඳගෙන ඉන්නවා මම යනවා නෙමෙයි මේ හිතේ ඇති චේතනාව නිසා මේ ක්‍රියාවන් වෙන්නේ කියලා යන එන ක්‍රියාවන් ගැන මේ කය එහෙම බලනවා අසුභ වශයෙන් බලනවා ධාතු වශයෙන් බලනවා ආනාපාන සතිය වඩනවා මාරුවෙන් මාරුවට මාරුවෙන් මාරුවට මෙන්න මේ ටිකේ තමයි හැසිරෙන්නේ. එක තැන ඉඳගෙන ඉන්නකොට ආනාපාන සතිය වඩනවා යනකොට කය මැටි කලයක් වගේ යන්න බෑ කය අසුරු කරගෙන පවතින හිත නිසා මේ චලනය වෙන්නේ උන ඉරියාපතේට සිහියයි වැඩ කටයුතු කරනකොට කරන කරන දේට කරනවා සිහියෙන් කරනවා ආධ්‍යාත්මික පැත්තේ කය කෙරෙහි දවත්වන සාකාරය හෝ අසුභ වශයෙන් හෝ ධාතු වශයෙන් බලාගෙන මේ වගේ මාර්යෙන් මාරුවට මාර්යෙන් මාරු ස්ථානෙන් ස්ථානයට ආධ්‍යාත්මික පැත්තෙම හිත තියාගෙන හිටියොත් ඔය කමටහන් වලින් එක කමටහනක් මල්ලගෙන හිත සමාධිය වෙන කොයි වෙලාවක හරි. එතකොට නොබෝ දවසකින් ඕක කළා වැඩි දුරක් යන්න ඕනේ වෙනද තියෙන දකින ලෝල ගතිය හිතේ ගෙවිලයි පටස් ගාලා. දකින දකින දකින දකින දේ ගන්න ඕනේ කියන ගතිය ඔය කතා කරන්නේ අපි අපේ අප්පා උපාසකම්මලා නම් ගිහිල්ලා සිල් ගන්නවා ඒ උනට උන්දගේ හැටි බලන් උනේ අප්පා කියලා නෝ කියන්නේ මිනිස්. මොකද සමහර විටක බණ භාවනා කළාට ඇයි අපි උඩින් සිල් රෙද්ද පෙරෙව්වට ඒ කෙලෙසි ගෙවෙන වැඩපිළිවෙලක් නැත්තම්. ඒ හින්දා උත්සාහය හැම වෙලාවෙම සතිපට්ඨානයට. ඒකෙදි එකම කෙනා ආනාපාන සතියට වඩන්නේ ඉරියව්වට නුවණ තියාගන්න කරන කරන වැඩේට තියාගන්න ධාතු වශයෙන්ුත් බලන්න අසුභ වශයෙන්ුත් බලන්න උපාය සීදී මෙහෙම කර කර කර කර ඉන්නකොට යම් මොහතක ආනාපාන සතියෙන් උහිත සමාධි වෙනවා ඉරියාපතේදී උහිත සමාධි වෙනවා ද්වත්ින්සාකාරීදී උහිත සමාධි වේ ධාතු මනසිකාරීදී උහිත සමාධි වේ ඔය එකකින් හිත සමාධි වේ ඒ සමාධි වුණා කියලා කියන්නේ ටිකෙන් ටික ටිකෙන් ටික කාය සංකාරේ සංසිද්ධි සංසිද්ධි තමයි එන්නේ පස්සද්ධිය කියන තැනට එනවා. නීවරණ ධර්ම බුද්ධංග උපදිනවා කියලා කියන්නේ ඔන්න චේතෝ විමුක්තිය. ඒ කියන්නේ මේ කයෙන් එක කට්ටයක් වගේ තියෙන්නේ. ඒ කට්ටේ පයින්කන් අර ඕසෝන උත්තරේ පව් කරනකම් වගේ එතන යටට මෙහාට ඇදෙන ඉතින් උඩට ගියාම ආය සීමාවක් නැහැ වගේ තමයි. ඔය මේ නීවරණ චිත්තය කියලා කියන්නේ මේ නීවරණ චිත්තේ ගෙවෙනකම් විතරයි මහන්සි වෙන්නේ. ඊට පස්සේ උඩටම තමයි. මේ පැත්තට එන්නෙම නැහැ. ඒ මානසික සමාධිය අයින් කරගන්න බැරි කම එතකොට තියෙන්නේ. අර මතකද බෝසතාන් වහන්සේ බුදු වෙනවා කියලා දැකලත් කවුද කාලදේව කවුද ඇඬුවේ මට බලන්න වෙන්නේ නැහැ කියලා. මොකද එයාට ධානයේ පිරෙන්නේ නැහැ බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. එතකොට ඕම් ඒ වගේ වායාම සති කියන දෙක අඛණ්ඩව ගැඹුරක් නෙමෙයි කැපකිරීම ඕනේ. උවමනාව ඕගොල්ලන් නිවන් දකින්න නම් ඕනේ. ජරා මරණ දුකයි නම් සසර එපා නම් මේ බුද්ධ ශාසනයෙන් අද්දම ප්‍රයෝජනයක් ගන්න නම් මේ ටික අනිවාර්යෙන් කරන්න වෙන ෂෝට්කට් කෙටි ජීවනක් නම් හොයන්න එපා එහෙම ඒවා නැහැ. නිවන කියන එක අපි දැක්කනේ චේතෝ විමුක්ති දෙකයිනේ තියෙන්නේ. විද්‍යාව කියන චේතෝ විමුක්තිය සාක්ෂාත් කරගන්න ඕනේ. ඒක බහැර කයෙන් ඒක සාක්ෂාත් කරන්න නම් තණ්හා උපාදාන කියන කෙලෙස් ගෙවෙන්න ඕනේ. තණ්හාව කියන එක ගෙවෙන්න නම් රාග විරාග චේතු විමුක්තිය ලැබෙන්න ඕනේ. එහෙමනම් වායාම සති සමාධි කියන ධර්මතා තුන වැඩෙන්න ඕනේ. ආයේ ෂෝට් කට් තියනවද ඔකේ? ඔක කරන්න ඕනේ. අන්න සතාගේ තටු ටික වගේ. ගියා. හැබැයි තටු වලටත් හිටගන්නේ. ඒ වගේ තමයි සීලය කියලා එකකුත් තියෙන්නේ. කකුල් වගේ තමයි සීලය. වාචා කම්මතා ජීව කියලා කියන්නේ ඒ හිත සතිපට්ඨාන වඩා ගන්න සාරුප වෙන විදිහට වචනය කායික ක්‍රියාව දිවි පැවැත්ම හදා ගන්න. අපි මේ සීලය කියලා කතා කළාට ඒ ටිකෙන් ප්‍රධාන වශයෙන්ම වෙලා තියෙන්නේ අපිට හිත හදාගන්න පහසු වෙන විදිහේ කායික වාචික සංවරය. ඒකේ කකුල් දෙක වගේ. සීලය උපකාරයි සමාධියට. සමාධිය කියන්නේ වායාම සති සමාධි උත්සාහයෙන් සතිපට්ඨානෙ වඩලා සමාධිය හදා ගන්නවා. සමාධිය හදාගත්තා කියන්නේ ඥාන දර්ශනයේ ප්‍රශ්නේ අයින් වෙලා තණ්හා උපාදාන කියන එක අයින් වෙලා. එතකොට රාග විරාග චේතෝ විමුක්තිය කියන කොට යා මනුස්ස ලෝකෙ මට්ටමෙන් මිදිලා මේ ඖදාරික කයෙන් මිදිලා ධ්‍යාන මට්ටම කාමයෙන් මිදිලා ආධ්‍යාත්මික කයෙන් මිදිලා, උප්පත්ති භවයෙන් මිදිලා චේතු විමුක්ති සාක්ෂාත් වෙනකොටම තණ්හාව රාගය ගිහි විරාග වෙලා. ඒ කියන්නේ දර්ශනීය තිබුණු බාධකය ඉවත් වෙලා ඉබේම අන්න ඒ මනසට හටගත් දේ නැති වෙනවා කියලා පේන අන්න විද්‍යාව. විද්‍යාව උපන්න කල්ලි මොකද වෙන්නේ? අවිද්‍යාව නෑ. එතකොට අවිද්‍යාව ප්‍රත්‍යයෙන් උපදින අපේ මනසේ දැකපු අහපු දේවල් තියෙනවා තියෙනවා කියන නිමිති හිටිනවද? සංස්කාර නෑ. අවිද්‍යාව නිරෝධ සංකාර නිරෝධ. එතකොට දකින අහන දේවල් පැත්තේ ලෝකයක් හම්බ වෙයිද අපිට? නෑ. අවශ්‍ය ධර්ම වෙලා ඇති. විද්‍යාව සාක්ෂාත් වෙලා විමුක්තිය සාක්ෂාත් වෙලා. ඒ හින්දා හොඳට මතක තබා ගන්න මේ ධර්මතා දෙක සාක්ෂාත් කර යුතුමයි ඕගොල්ලෝ. නිවන් දකිනවා කියලා කියන්නේ විද්‍යාව සාක්ෂාත් කටයුතුමයි කෙටි නිවන්න. එතෙන්ට යන්න චරණ ධර්ම විමුක්තිය සාක්ෂාත් කටයුතුමයි විද්‍යාවට තියෙන්නේ සම්මා දිට්ඨි සංකප්ප කියන දෙක විමුක්තියට තියෙන්නේ වායාම සති සමාධි කියන අංග තුන. ඔය ඒකට උපකාරව තමයි සීලේ වාචා කම්මන්ත ආජීව කියන ටික මේ සීලයයි සමාධියයි කියන ටික චරණ ධර්ම වගේ. අර gediya කනතට යන්න වගේ. ඒ හින්දා යන්න තියෙන ඕගලන්ට මේ ටිකේ මිසක හොටින් යන්න හදන්න එපා. මේ කාලේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනව නේද කියලා බොරුවට හිත හිතා මහන්සි වෙන්න එපා. ඒ කියන්නේ එතකොට කිලින්ම මිදි චිත්තයි කියපු නරිය කියපු දෙයම තමයි අපිට කියන්න වෙන්නේ. උඩ පැනලා පැනලා පැනලා පැනලා බැරි වෙනකොට අප්පෝ බෑ තිත්තයි කියනකම තමයි නිවන් දකින්න බලලා බලලා බල බෑ මේ කාලේ වල බෑ දැන් මේ තාක්ෂණේ නෑ කියන තමයි කියන්න වෙන්නේ එතකොට ඉතින් සාසනේ තිත්තයි කියලා තමයි කියන්න වෙන්නේ නමුත් ඔගොල්ලෝ කළා බලන්නකො හරියට මේක වෙනවද නැද්ද කියලා හරියට බෙදා ගන්න ඇයි මේ චේතෝ විමුක්ති දෙකක් තියෙන්නේ මේ චේතෝ විමුක්තිය මේ ප්‍රඥා විමුක්තිය මේ චේතෝ විමුක්තිය මේ ධර්මතා දෙකට පාරවල් දෙකක් ඒ හින්දා මේ දෙක පටල ගන්න නැතුව කරන්ද කියන කාරණාව මතක් කරනවා මේ විදිහට කළොත් ඕගොල්ලන්ට මේ ජීවිතේම කවුරුවත් මේ ඕගොල්ලෝ ඕගොල්ලන්ගේම විමුක්ති මනස අත්විඳීමයි නොබෝ දවසකින් හරියට මේ බුදුහාමුදුරු දේශනා කරපු ධහමේ කවුරුවත්ම අවංකවම හැසිරෙන්නේ නැහැ කියන එකයි මම කියන්නේ හරියට මේ විදිහට හැසිරුණා නම් එදයි අදයි වෙනසක් නැහැ. යකඩ ගොඩවල් උඩින් යන්නේ ප්ලේන්. ඔය යකඩ ගොඩවල් උඩින් යන්නේ අද විතරයි. මේ කාලේ විතරයි. අතීතෙදි ගියේ නැහැ අනාගතේ යන්නේ නැහැ කියලා එකක් තියෙනවද? එහෙම ධර්මතා නැහැ. ඔය කෑලි බෑලි ටික ඔය විදිහට හයි කරගන්න පුළුවන් වුණා නම් අතීතෙදිත් යනවා. අනාගතෙදිත් යයි. අතීතෙදි යන්න බැරි වුණා නම් අනාගතෙට යන්න බැරි වෙනවා නම් බැරි වෙන්නේ ඔය කෑලි ටික ඔය වගේ විදිහට හයි කරගන්න බැරි වෙච්ච කෙමසක නැත්තම් එහෙම උඩින් යන්නේ නැහැ උඩින් යන්නේ ගම් විතර යනාගිතට යන්නේ නැහැ කියලා එකක් නැහැ කොහෙවත් තියනද එහෙම ඒ වගේ රහත් වෙන්නේ ඉස්සර විතරයි දැන් රහත් වෙනවා කියලා එකක් නැහැ අනාගතේ දැන් රහත් වෙන්න බෑ කියලා එහෙම එකක් නැහැ එහෙනම් මේ රහත් වෙනවා කියන එකට තියෙන ප්‍රතිපදාව හරියට පිරුවේ නැති එකේ දෝෂය තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඉමේච සුබද්ද සම්මා විහෙරයන් අසඤ්ඤෝ ලෝකේ ආරහත්‍යස්ස මනාවකට පිළිවෙත් පිළිවෙත් රහතුන්ගේ මේ ලෝකෙ කිසි කලක තිස් වෙන්නේ නැහැ කියලා දේශනා කළානේ. එනිතින් අය කවර කතාවද? ඒ නිසා හැමදෙනාට මතක් කරනවා මේ ලැබු මනුස්ස ජීවිතය අතහැර ගන්න එපා. අතුව සසරට වැටුනොත් ආය බේරගන්න මේ දුව පුතා මොනුපුරු මිනිපිරි නැන්දම්ම ලේලි මාම ගෞරව කවුරුත් එන්නේ හොඳට මතක තබා ගන්න තව අවුරුදු 10කින් 15කින් 50කට මේක ඇතුලේ එකක් දෙකක් නෙමේ බොරු මුයේ ජීවිතේම බොරු වෙනවා ඒක තේරුම් ගන්න. එහෙනම් තමන්ට තමන් පිහිටක් කරගන්න. ගෙවල් දොරවල් වල වැඩ කටයුතු කරනකොට මේ ලෝකයා දිහා බලලා ඒ මිනිසුන්ව යහපතට යොමු කරගෙන ස්ථානෝචිත තැනට සුදුසු නිවනෙන් කටයුතු කළා එතන මේ ජීවිතේ ප්‍රශ්න ගැටලුත් ඇති කරගන්න නැතුව නමුත් දහමත් අයින් වෙන්නේ නැති වෙන වීර්ය කරගන්න හැමදෙනාම උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා ඒ සඳහා මේ දේශනාව හේතු ප්‍රශ්‍රම වෙත්වා කියලා අසචනය. විශේෂයෙන්ම අද මේ දේශනාව තුළින් ජනිත වෙච්ච සියලුම කුසල ධර්මයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් ඒ වගේම මේ අරණ්‍ය ශේෂ්ඨ අධිග්‍රහිත ශාසන මම කිෂ්ඨ කාරක සිළු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවිසිරු වඩා වර්ධනය කරගන්න දිව්‍යපතන බෝධික මුතුන් වෙන සනසිතා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම අද මේ දේශනාව තුළින් ජනිත සියලුම කුසල ධර්මයන් අපවත් වදාලා වූ අපේ ඒකාන්ත පොඩ අපේ ගුරු දේව උත්තමන් වහන්සේ වරක් ප්‍රමුඛ අපවත් වදාලා වූ සංඝ පීතුන් වහන්සේලාත් ඒ වගේම ගිහි ජීවිතයේ සිළු ඥාතින් දීපත් කරනවා මේ පින්වත්තුන්ගේ නම නැසී කාලා යාත්‍රා කළා වූ සියලු ඥාතනෝ සිහිපත් කරනවා මේ සියලු කුසල් ඒ මීගිය සිල් දෙනාටත් අපවතු වදාළ ගුරු දේවයන් වහන්සේලාට සම්මෝදන් වීමෙන් ඒ අය සුඛී සුවපත් නිවන සැනසෙත්වා කියලා අපි ඥාතින්ට පින් අනුමෝදන් කරමු ඒ වගේම මේ තුලින් ජනිත වෙච්ච සියලුම කුසල ධර්මයන් අපිට මුලින් ගුරුවරයෙක් හැටියට මඟ පාදලා දුන්නා වූ ජීවත් වාසය කරන අපේ උදෙල් දොට ධම්මවස පඬිස්වාමීන් වහන්සේට බොහොම මෙත්සිතින් මතක් කරනවා ඒ වගේම සක්බ්‍රක්‍මචාරින් වහන්සේ ලොව අපේ නන්දරත්න හඳුරෝ ඒ වගේම මේ සේනාසනේ වාසය කරන්නා වූ <clears throat> ධම්මාදී සේනාස සංචිතේ වාසය කරනා සියලුම මහා සංඝරත්නයටත් මේ සියලු කුසල් එකතේ පිහිටීමෙන් ඒ සියලුම දෙනා මේ කුසල ධර්මයන් පූර්ණේ කරගෙන ප්‍රාර්ථනා බෝධිකින් උතුම් නිසන සෙත්වා කියලා මහා සංඝරත්නයන් පින් අනුමෝදන් කරනවා මේ පින්වත් සියලුම දෙනාටත් ඒ වගේම සිව්පසෙන් අප උපස්ථාන කරන ඒ දායකකාරකාදී සියලුම දෙනාට ඒ වගේ මේ සෑම දිනාට මේ කුසල ධර්ම බලයෙන් මෙලෝ ජීවිතේ වලට ඇතිවන ලෙඩ දුක් කරදර බාධක අපල පදුර දුරු වේවා කරණ කියන යහපත් අදහස් සියල්ල සාර්ථක වෙත්වා හැම දිනාටම අද අද මොතුන් වූ නිර්වාණ සම්පත්‍ය සාක්ෂාත් කර ගන්නට මෙම කුසල ධර්ම උතුම් නිවන් පිණිස